කොටගෙනයි අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ඒ වගේම දෙපාර්ශ්වයේම මිය පරලෝ යන්නට යෙදුණු ආදරණීය මව්පියන් සිහිපත් කරලා ඒ මව්පියන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් අපවත් වී වදාළ අතිපූජනීය රේරුකානේ චන්දවිමලා විධාන මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ අපවත් වී වදාළ ස්වාමින් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කිරීම දේශකයන්න් වහන්සේ ඇතුළු සෑම දෙනාට ආශිර්වාද කිරීම කියන මේ අරමුණු පෙරදරි කොටගෙනයි අද දවසේ මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ. ඒ දායක පින්වත්තුන් විසින් අද ධර්ම දේශනාවෙහි මාතෘකාව හැටියට අපට ආරාධනා කළේ සත්‍ය පාරමිතාව පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටියටයි. ඒ සඳහා අපි මාතෘකා පාඨයේ වශයෙන් සජ්ජායනා කරන්නට යෙදුනේ චර්යාපිටක අට කතාවෙහි සත්‍ය පාරමිතාව පැහැදිලි කරන දේශනා පාඨය මහබෝසත්වරුන්ගේ සත්‍ය පාරමිතාව කෙබඳු ගුණාංග වලින් යුක්ත වෙනවද කියන බවයි මේ දේශනා පාඨයෙන් පැහැදිලි කරන්නේ කරුණෝපාය කෝසල්ල පරිග්ගහිතං විරති චේතනාදි භේදං අවිසංවාදනං සච්ච පාරමිතා සත්‍ය පාරමිතාවයි කියන්නේ විශේෂයෙන් බෝසත්වරුන්ගේ පාරමිතාව කරුණාව පෙරදරි කොටගෙනයි පවත්වන්නේ. ඒ කියන්නේ සත්වයින් සසර කතරින් එතර කිරීමේ මහා කරුණාව පෙරදරි කොටගෙන තමයි බෝසත්වරු පාරමිතා පුරන්නේ. ඒ නිසා අන් අයගේ පාරමිතාවට වඩා මහා බෝසත්වරුන්ගේ පාරමිතාව කරුණා පූර්වාංගම වෙනවා. කරුණෝ ඊළඟට උපාය කෞශල්‍ය කරුණෝපාය කෝසල්ල පරිග්‍රහිත උපාය කෞශල්‍ය ඊළඟට එහි තියෙන විශේෂ කාරණයක් ඒ කාරණය මහබෝසත්වරුන්ට පමණක් නෙමෙයි පාරමිතා පුරන හැම කෙනෙකුටම තිබිය යුතු අංග ලක්ෂණයක් උපාය කෞශලය කියලා කියන්නේ තමන් අපේක්ෂා කරන අභිමතාර්ථය සාධනය කරගන්නට අවස්ථාවෝචිතව ක්‍රියාත්මක වීම. ඒ කියන්නේ බාධක හඳුනාගෙන සාධක හඳුනාගෙන බාධක දුරු කරමින් සාධක මතු කරමින් අවස්ථාවෝචිතව මතුවෙන සියලු අභියෝගයන් මැඩපවත්වාගෙන පරමාර්ථ සාධනයේත් ක්‍රියාත්මක වීමේ දක්ෂතාවය තමයි උපාය කෞශල්‍යය කියලා කියන්නේ. ඒ දක්ෂතාවය පාරමිතා පුරන ගුණධම් වඩන සියලු දෙනා සතුවම තිබිය යුතුයි. මහබෝසත්වරු මහා කරුණාව සහ ඒ කියන උපාය කෞශල්‍ය කියන දෙකෙන්ම යුක්තව මේ පාරමිතාවන් සම්පාදනය කරන්න. එතකොට මේ ගුණාංග දෙක පෙරදරි කොටගෙන ඉන් අනතුරුව මෙහි පැහැදිලි කරන්නේ විරති චේතනාදි භේදං අවිසංවාදනං සච්ච පාරමිතා විරති විරති චේතනාදී ප්‍රභේදයන්ගෙන් යුක්ත වූ ලෝකය නොරවටන ස්වභාවය තමයි සත්‍ය පාරමිතාවයි කියලා කියන්නේ. මෙතන විරති චේතනාදී භේදං කියලා කියන්නේ විරති කියලා කියන්නේ වැලකී සිටීම. එතකොට නොකල යුතු දෙයින් වැළකීම, කල යුතු දේ කිරීම. ඒක තමයි සීල ප්‍රතිපදාවෙහි ප්‍රධානම අංග දෙක වෙන්නේ. සත්‍ය පාරමිතා පුරනකොට සත්‍යයට ප්‍රතිවිරුද්ධ වූ මුසාවෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය කාරණයක්. එතකොට මුසාවෙන් වැළකී සිටිද්දී විරති චේතනාවයි එතන මතුවෙන්නේ. කියන්නේ වැළකීමේ උත්සාහය. ඒ වගේම සත්‍ය භාවිතයට ගැනීමේදී සත්‍ය තුල පිහිටා සිටීමේදී ඊට අවශ්‍ය සිහිය ප්‍රඥාව වීරිය ආදිය අවදි කරගත යුතු වෙනවා. ඒබඳු ගුණාංගයෙන් යුක්තව අවිසංවාදනම් සච්ච පාරමිතා නොරවටන ගතිය නොරවටන ධර්මයේහි පිහිටා සිටීම කියන මේ කාරණය තමයි සත්‍ය පාරමිතාව හැටියට දක්වන්නේ. පෙර එරුකානේ මහානායක හාමුදුරුවෝ පාරමිතා ප්‍රකරණයෙහි මේ සත්‍ය පාරමිතා පැහැදිලි කරනකොට උන්වහන්සේ මූලික වශයෙන්ම දක්වනවා මේ සත්‍ය පාරමිතාවෙහි අංග තුනක් පවතිනවා ප්‍රධාන වශයෙන්. ඒ අංග තුන සම්පූර්ණ කරන්නට පුළුවන් නම් තමයි සත්‍ය පාරමිතාව සම්පාදනය කරන්නට සමත් වෙන්නේ. මොනවද ඒ අංග තුන? පළමු කාරණය තමයි වාග් දුස්චරිතයෙන් වැළකීම සඳහා සත්‍ය භාවිත කිරීම. දෙවැනි කාරණය පොරොන්දු කඩ නොකිරීම වශයෙන් සත්‍ය මත පිහිටා සිටී. තුන්වෙනි කාරණය තමයි ආත්මාර්ථය පරාර්ථය සඳහා සත්‍ය මතු කිරීම. මෙන්න මේ කාරණා තුන එහෙම නැත්නම් මේ පැති තුනෙන්ම සම්පූර්ණ වුණු ප්‍රතිපත්ති ක්‍රමය තමයි සත්‍ය පාරමිතාව හැටියට පැහැදිලි කරගත යුත්තේ. එහි පළවෙනි කාරණය වාග් දුෂ්චරිතයෙන් වැළකීම් වශයෙන් සත්‍ය පාවිච්චි කිරීම. ඒ කියන්නේ වචනයෙන් වෙන අකුසල් කොටස් හතරක් තියෙනවා මුසාවාද පිසුන වාච පරුස වාච සම්පප්පලාප එතකොට මේ වචනයෙන් සිද්ධ වෙන දුෂ්චරිත හතරෙන් ප්‍රධාන වශයෙන්ම සත්‍යයට ප්‍රතිවිරුද්ධ වෙන්නේ මුසාව අවශේෂ දුෂ්චරිතයන් ගැන වලකින්නට ඕන සත්‍යවාදී බවට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ධර්මය තමයි මුසාව එහෙමනම් මුසාවෙන් වැළකීම් වශයෙන් සත්‍ය පාවිච්චි කිරීම සත්‍ය පාරමිතාවේ එක්තරා අංගයක්. ඒතර මුසාවයි කියලා කියන්නේ අන් අය රැවටීම. ඒ රැවටීමේ ප්‍රමාණය මත රවටන පුද්ගලයාගේ ගුණාංග මත රැවටීමෙන් සිද්ධ වෙන අනර්ථය මත රැවටීම සඳහා දරන ප්‍රයත්නය මත රැවටීමේ චේතනාවේ බලවත්භාවය මත ඒ මුසාව වඩා බරපතල කාරණයක් වෙන්නට පුළුවන්. ඒ කියන්නේ අපි අහලා තියෙනවානේ අකුසලය වුණත් අල්පසාවද්ද මහාසාවද්ද කියන ස්වභාවයෙන් හඳුනා ගන්නට පුළුවන්. මහාසාවද්ද කියලා කියන්නේ මහා බරපතල කර්මපතයක් බවට පත් වෙනවා. අල්පසාවද්ද කියලා කියන්නේ ඊතරම් බරපතල තත්වයක් ඇති කරන්නට සමත් වෙන්නේ නැහැ. නමුත් අකුසලය අකුසලයමයි ඒ වරද සිද්ධ කළොත් එයින් Tamanගේ සීල බෙහෙදය සිද්ධ වෙනවා. නමුත් එයින් සිද්ධ වෙන අනර්ථයේ අඩු වැඩි ප්‍රමාණය මත එහි කර්ම වේගය අල්පසාවද්ද මහාසාවද්ද කියන කොටස් දෙකකින් දක්වලා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් තමන් කියන බොරුව නිසා එහෙම නැත්නම් ලෝකයා රවටන්නට කරන උපක්‍රමය බොරුව කියලා මෙතන අදහස් කරන්නේ ඇත්තටම වචනයෙන් කියන්නටම අවශ්‍ය නැහැ. ලියලා දැක්වුවා වුණත් එහෙම නැත්නම් අංග ප්‍රත්‍යංග වලින් යම් යම් ආකාරයෙන් අන් කෙනාට ඇඟෙව්වා වුණත් මේ කවර ආකාරයකින් හෝ සත්‍ය වශයෙන් සිදු නොවුණු අසත්‍ය දෙයක් අනුන් රවටන්නට අනුන් මුලා කරන්නට ඒ කියන කාරණයෙන් කොතෙක් අනර්ථයක් ලෝකෙට වෙනවද ඒ ප්‍රමාණය මත එය මහා සාවද්ද වෙනවා උදාහරණයක් හැටියට ගත්තොත් අපි අන් කෙනෙක් රවටන්නට යමක් ප්‍රකාශ කළාම එයින් ඒතනත්තාට ලැබිය යුතු සම්පතක් අහිමි වෙනවා නම් ඒ වගේම ඒතනත්තාට යම්කිසි වෙනත් හානියක් පාඩුවක් සිද්ධ වෙනවා නම් හිමි වෙන්නට තිබූ දෙයක් අහිමි වෙනවා නම් ඒ වගේම තමන්ට ලැබෙන්න තිබුණු දෙයක් නොලැබී යනවා නම් ඒ බඳු අනර්ථයක් සිද්ධ වෙනවා නම් ඒ රැවටීම වඩාම බරපතල රැවටීමක් වෙනවා අනර්ථකාරී රැවටීමක් වෙනවා එය මහා සාවද්ද මුසාවක් වෙනවා ඒ වගේම තමන් විසින් මේ බොරු කියලා රවටන පුද්ගලයා සිල්වතෙක් නම් ගුණවතෙක් නම් ඒ වගේම ලෝකෙට යහපතක් කරන උදාර ගතිය ඇති පුද්ගලයෙක් නම් ඒ බඳු කෙනෙක් රැවටීම මහා සාවද්ද වෙනවා ඒ වගේම Taman ඒ අන් අය රැවටීම සඳහා යොදන උපාය මාර්ගය බොහෝ කල් වේලා ඇතිව සැලසුම් කරමින් ඒ සඳහා දිගු කලක් Taman සිතලා කල්පනා කරලා සචේතනිකව උත්සාහවත් වෙනවා නම් ඒ ප්‍රමාණයට ඒ අකුසලය මහාසාවක් වෙනවා මේ විදිහට Tamanගේ චේතනාව උපාය මාර්ගය රැවටීමටපත් වෙන පුද්ගලයාගේ ගුණවත් භාවය සහ අනුන්ට සිද්ධ වෙන අනර්ථයේ බරපතලකම කියන මේ කාරණා මත යම් කිසි කෙනෙක් කියන මුසාව එහෙම නැත්නම් ලෝකේ රැවටීම මහා සාවද්ද වෙනවා. අල්පසාවද්දයයි කියලා කියන්නේ දැන් අල්පසාවද්දයයි කියලා කිව්වහම ඒක කලාට කමක් නැහැ කියන එක නෙමෙයි එකෙන් අදහස් කරන්නේ. අරතරන් බරපතල නොවන ඇතැම් මුසාවන් තියෙනවා. ඒ කියන්නේ තමන් කරපු වරදක් හෙළි කියලා ඒක සංගවන්නට බොරුවක් කීම තමන් සන්තක දෙයක් අනිත් අයට දෙන්න වේවි කියලා ඒක වසන් කරන්නට බොරුවක් කීම ඒ වගේම තමන්ට අපවාදයක් එන එක ලැජ්ජා වෙන එක වළක්වා ගන්නට බොරුවක් කීම ඒ වගේම සමහර වෙලාවට පොඩි දරුවෙක් සිද්ධ කරන එහෙම නැත්නම් පොඩි දරුවෙක් නලවන්නට සමහර වෙලාවට බොරුවක් කීම ඒ වගේ දේවල් මහා අනර්ථයක් ලෝකයට කෙරෙන දේවල් නොවේ. නමුත් සත්‍ය නොවන දෙයක් ප්‍රකාශ කිරීම මුසාවයි. ඒන් සීල බෙහෙදය සිද්ධ වෙනවා. නමුත් ඒන් සිද්ධ වෙන්නා වූ අකුසල කර්මයේ මහත් භාවය තීරණය වෙන්නේ අර මුලින් කිව්ව කාරණා මත තමන්ගේ චේතනාව ඒ සඳහා දරන ප්‍රයත්නය එයින් ලෝකයට සිද්ධ වෙන හානිය, එයින් රැවටීමටපත් වෙන පුද්ගලයාගේ සීලාදී ගුණ ධර්මාදී මේ කාරණා මතයි. එතකොට යම්කිසි කෙනෙක් ඒ විදිහට බොරු කියන බොරු කියන්නට පෙළඹෙනවා නම් බොරු කියනවා නම් ඒක මේ සාසනික ප්‍රතිපදාව තුළ ඊ타ත්ම පහත් ගතියක් හැටියට ඊ타ම දුර්වලම ගතියක් හැටියටයි හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරියක් බොරු කීම නැමැති එකම කර්මය સિદ્ધ කරන්නා වූ තැනැත්තාට මේ ලෝකේ කරන්න බැරි අපරාධයක් නැහැ. ඕනම අපරාධයක් කරලා එතනතර නෑ මං එහෙම කළේ නෑ. එහෙම දෙයක් උනේ නෑ කියලා ඕනම බොරුවක් කියන්නට පුළුවන්. ඒ නිසා බොරු කියන තැනැත්තාට මේ ලෝකේ කළ නොහැකි අපරාධයක් නැත. සියලුම අපරාධයන්ට මුල් වෙන ප්‍රධාන පව්කමක් හැටියට ප්‍රධාන දුෂ්චරිතයක් හැටියටයි මුසාව. එහෙම නැත්නම් රැවටීම, බොරු කීම සාසනික සම්ප්‍රදාය තුල හැඳින්වෙන්නේ. ඒ වගේම තමයි සමාජ සම්මතය තුලත් යම්කිසි කෙනෙක් බොරු කියනවා නම් අනුන් රවට්ටනවා නම් ඒ තනත්තා විශ්වාස නොකළ යුතු කෙනෙක් හැටියට නොඇදහිය යුතු කෙනෙක් හැටියටයි ඒ තනත්තාව සමාජයේ විසින් හඳුනා ගන්න. එනිසා ඒ තනත්තාට අන් අයගේ හිත් දිනාගෙන සමගි සම්පන්නව කළ යුතු කිසිවක් සමාජය තුල කරන්නට ඉඩකඩ අහිමි වෙනවා. ඒ වගේම මේ බොරු කීම නිසා ඒ තනත්තාට විවිධ අලාභයන් සිද්ධ වෙන්න පුළුවන්. අනිත් අයගෙන් අපවාද පැමිණෙන්නට පුළුවන්. සමහර වෙලාවට නීතිමය ගැටලු වලට හසු වෙන්නට පුළුවන් මේ ලෝක වශයෙන්. සාංශාරික වශයෙන් ඒ තනත්තාගේ ඒ බොරු කීම නිසා උපදින උපදින ආත්ම භාවයන් ප්‍රධාන වශයෙන් මුසාව නිසා නිරයේ උත්පත්තිය ලැබීම ප්‍රධාන බරපතලම කර්ම විපාකයේ හැටියට දක්වලා තියෙනවා. ඒ වගේම තිරිසන් ලෝක, പ്രേත ලෝක ආදී අවශේෂ අපායන්හි උත්පත්තිය ලැබීම. යම්කිසි කුසල කර්මයක් නිසා මනුෂ්‍ය ලෝකේ උපන්නා වුණත් ඒතනත්තා උපදින උපදින ආත්ම භාවයන්හි ඒතනත්තා නොකල වැරදි වලට චෝදනා විඳින. නොකල වැරදි වලට දඬුවම් ලබන කෙනෙක් වෙනවා. ඒ වගේම ඒතනත්තා කියන කිසිවක් අන් අය විශ්වාස නොකරන තත්වයටපත් වෙනවා. ඒ වගේම මුහුණ කට ආදිය ප්‍රකෘතිමත් විදිහට ප්‍රසන්න විදිහට පිහිටන් නැති විකෘති වුණු. ඒ වගේම දත් විකෘති වුණු, කට ගඳ ගසන, මුඛ පිළිකාදිය හැදෙන, ඒබඳු තත්වයන් උද්ගත වෙන්නට මුසාව හේතුවක් වෙනවා සාංශාරික වශයෙන්. ඒ වගේම ඒ තනත්තා තවත් නොයෙකුත් ව්‍යසනයන්ට පැමිණෙන්නටත් තමන්ට දරු සම්පත් අහිමි වෙන්නට ලැබෙන දරුවන් පවා තමන්ට අකීකරු වෙන්නට තමන්ව විශ්වාස නොකරන්නට ඒබඳු තත්වයන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා මුසාව නිසා. ඉතින් මේ විදිහේ මුසාවේ ආදීනව හරියට තේරුම් අරගෙන ඒ මුසාවෙන් එහෙම නැත්නම් බොරුවෙන් අන් අය රැවටීමෙන් වැළකී සිටීම සඳහා සත්‍ය භාවිතයට ගැනීම සත්‍ය පාරමිතාවේ මූලික ගුණාංගයයි. මේ මුසාව දුෂ්චරිතය, ඒ අසද්ධර්මය, එය ලෝකයේ අපකීර්තියටපත් වෙන අනර්ථය පිණිස හේතු වෙන සසර ගමනේ දුක්ඛ විපාක ඇති කරන දුර්ගුණයක් ඒ වගේම සීල භේදයක් ඒ නිසා ප්‍රතිපත්තිගරුක පුද්ගලයා යහපත කැමති වෙන පුද්ගලයා යහපත් අර්ථයකට පැමිණෙන්නට යම්කිසි ගුණ පුරන පුද්ගලයා මුසාවෙන් වැළකී සිටීමට වෑයම් කරනවා. ඒ නිසා නිර්වාණ අවබෝධය නිවන කියලා කියන්නේ ලෝකෙහි යථාර්ථය සත්‍ය අවබෝධ කිරීම. චතුරාර්ය සත්‍යනේ අපි අවබෝධ කරන්නේ. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ ආර්යයන් වහන්සේලා විසින් අවබෝධ කරගත් ලෝක සත්‍ය. එතකොට මේ චතුරාර්ය සත්‍ය නැමැති ආර්ය සත්‍ය අවබෝධ කරන්නට යමෙක් වෑයම් කරනවා නම් ඒතනත්තා මුසාවෙන් වැළකීලා, රවටන ගතියෙන් වැළකීලා හැම විටම සත්‍ය වාදීව සත්‍ය කතා කරන්නට පමණක් නෙමෙයි සත්‍ය රකින්නට සත්‍යෙහි පිහිටා සිටින්නට වෑයම් කළ යුතු වෙනවා ඒ නිසා මහබෝසත්වරු පමණක් නෙමෙයි නිවන් අවබෝධ කිරීම සඳහා උත්සාහ කරන මහබෝසත්වරු පච්චේක බෝසත්වරු සහ ශ්‍රාවක බෝසත්වරු කියන බුදු පසේ බුදු ශ්‍රාවක කියන මේ තුන්තරා බෝධියෙන් කවර බෝධියක් හෝ ප්‍රාර්ථනා කරගෙන ಗುಣධම් වඩන සියලු දෙනාටම සත්‍යවාදී බව සත්‍යෙහි පිහිටා සිටීම මුසාවෙන් වැළකීම ආත්මාර්ථ පරාර්ථයේ උදෙසා සත්‍යෙහි යෙදී සිටීම කියන මේ ගුණාංගය අත්‍යවශ්‍ය ගුණයක් හැටියට දක්වනවා පාරමිතා ධර්මයක් හැටියට හඳුන්වනවා පාරමිතා කියන්නේ අපි මේක පෙරත් පැහැදිලි කරලා දීලා තියෙනවා පාරමිතා කියන්නේ පරතරට පමුණුවන මේ සංසාර සාගරයෙන් එතර කරන්නට එතර වෙන්නට උපකාර වෙන මූලික ගුණාංග එතකොට සත්‍යවාදී බව හෙවත් මුසාවෙන් වැළකීම ලෝකේ නොරවටන බව කියන මේ කාරණය කෙලස් නසන්න නිවන් දකින්න අත්‍යවශ්‍ය සාධකයක් වෙන නිසා මේ ගුණය පාරමිතාවක් හැටියට දක්වනවා. එතකොට සත්‍ය පාරමිතාවේ පළමු අංගය තමයි වාහ් දුෂ්චරිතයෙන් වැළකීම් වශයෙන් සත්‍ය භාවිත කිරීම. ඊළඟට දෙවැනි අංගය තමයි යම්කිසි පොරොන්දුවක් වුණා නම් ඒ පොරොන්දුව ආරක්ෂා කරන්නට පොරොන්දුව කඩ නොකරන්නට වෑයම් කිරීම කටයුතු කිරීම. පොරොන්දු කඩ නොකරන බව සත්‍ය පාරමිතාවේ එක් අංගයක්. ඒ කියන්නේ දැන් සමහර අවස්ථාවල විවිධ කරුණු නිසා අපට අන් අයට යම් යම් දේවල් පිළිබඳව පොරොන්දු වෙන්නට සිද්ධ වෙනවා. එතකොට සමහර වෙලාවට පොරොන්දු වෙන අවස්ථාවේදී අවංකවමයි පොරොන්දු වෙන්නේ. මම මේක දෙනවා, මම මේක ඉටු කරනවා, මම මේ වගකීම දරනවා. ඒ විදිහට පොරොන්දු වෙනවා. අවංකව මේ මොහොතේ පොරොන්දු වුණාට සමහර වෙලාවට ඒක ඉටු කළ යුතු අවස්ථාව එනකොට එළඹෙන වාතාවරණයත් එක්කලා කොහෙත්ම ඒක ඉටු කරගන්නට ඉඩකඩ නැති වෙන්න පුළුවන්. එතකොට එහෙම වෙලා අපිට ඒක කරගන්න බැරි වුණොත් එතනත්ත බොරුවක් කිව්වා වෙන්නේ නැහැ. හැබැයි සත්‍යෙහි පිහිටියා වෙන්නේ නැහැ. බොරුවක් කිව්වා වෙන්නේ නැත්තේ ඒක ප්‍රකාශ කරන අවස්ථාවේ අනුන් රවටන අදහසක් තිබුණේ නැහැ. මෙහෙම පොරොන්දු වෙලා පස්සේ මග හරිනවා කියන එහෙම ආකල්පයකින් එහෙම සැලසුමකින් නෙමෙයි මේ ප්‍රකාශනය කළේ. අවංකවමයි ප්‍රකාශ කළේ. අවංකවම ප්‍රකාශ කරන නිසා ඒතනත්තාට මුසාවාද එහෙම නැත්තම් ලෝකේ රැවටීමේ අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් નિયમિત අවස්ථාවේදී ඒ පොරොන්දු වූ පරිදි කටයුත්ත කරන්න බැරි වුනහම ඒ තනත්තා සත්‍යෙහි පිහිටියා වෙන්නේත් නැහැ. එතකොට සත්‍ය ගරුකභාවය සත්‍යෙහි පිහිටන්නට සත්‍ය පාරමිතා පුරන්නට බොරුවෙන් වැළකීම විතරක් නෙමෙයි සත්‍යෙහි පිහිටා සිටීමත් අත්‍යවශ්‍ය ගුණයක්. ඒ නිසා යම් කරුණක් පිළිබඳව තමන් පොරොන්දු වුණා නම් ඒ පොරොන්දු ඉටු කිරීම සත්‍ය පාරමිතාවේ විශේෂ අංගයක් හැටියට දක්වලා තියෙනවා. ඒ නිසා ඥානවන්ත පුද්ගලයෝ යමක් පොරොන්දු වෙනකොට දුරදිග බලලා කල්පනා කරලා ඒ කරන්න පුළුවන්ද ඉටු කරන්න පුළුවන්ද කියලා විචාරපූර්වකව තමයි යම් යම් ප්‍රකාශන කරන්නේ. විශේෂයෙන් පොරොන්දු දීමේදී ඒවා පිළිබඳව සැලකිලිමත් වෙනවා පරිස්සම් වෙනවා. එහෙම ਵਿਚාරයක් නැති පුද්ගලයා කටට ආපු දේ කියනවා ඒ වෙලාවේ තමන්ගේ වැඩේ කරගන්නට අවශ්‍ය විදිහට වචන පාවිච්චි කරනවා හැබැයි ඒ નિયમિત අවස්ථාව පැමුණාට පස්සේ ඒක කරගන්නට බැරුව හිර වෙනවා ඉතින් ඒ අවස්ථාව ඒ කියන්නේ ප්‍රකාශනය කරන මොහොතේ සැලකිල්ලක් නැතුව නම් ඒ ප්‍රකාශනය කරන්නේ එතනත් වරදක් සිද්ධ වෙනවා ඒ වගේම ඒ ඉටු කළ යුතු අවස්ථාවේ ඉටු කරගන්නට නොහැකි වෙනකොට එතනත් සත්‍යයෙන් ගිලිහීමක් සිද්ධ වෙනවා. ඉතින් නිවන් දකින්නට පාරමිතා පුරන උතුමන් මේ කාරණය නුවණින් තේරුම් අරගෙන Tamanට ඉටු කළ හැකි කාරණා පිළිබඳව විතරක් පොරොන්දු වෙනවා. ඒ වගේ මේ පොරොන්දු උණු කාරණේ සිදු කළ යුතු අවස්ථාව පැමුණුනහම කොයි තරම් බාධක පැමුණුනත් ඒ වගේම සමහර වෙලාවට තමන්ගේ ධනය විනාශ වුණත්, තමන්ගේ පරිවාරය විනාශ වුණත්, තමන්ගේ අංග ප්‍රත්‍යංග විනාශ වුණත්, සමහරට තමන්ගේ ජීවිතේ විනාශ වුණත් පොරොන්දු කඩ කරන්නේ නැතුව රකින්නට ප්‍රයත්න එනිසා තමයි මේ පාරමිතාවන් සම්බන්ධව දක්වනකොට පාරමී, උපපාරමී, පරමත්ත පාරමී කියන තුන් ක්‍රමයකින් පාරමිතාවේ ප්‍රභේද දක්වන්නේ. එතකොට එතන පාරමී කියලා කියන්නේ බාහිර ධනය, අමුදරුවන් ගේ දොර ඉඩකඩම් ධන ධාන්‍ය යාන වාහන ආදී භෞතික සම්පත් Tamanට අහිමි වෙනවා කියලා දැන දැනත් Tamanට සත්‍යෙහි පිහිටා සිටින්නට පුළුවන් බොරු නොකියා සිටින්නට පුළුවන් ඒක තමයි සත්‍ය පාරමිතා ඊළඟට තමන්ගේ අංග ප්‍රත්‍යංග අහිමි වෙනවා කියලා දැන දැනත් තමන්ට ශාරීරික වශයෙන් වද හිංසා පැමිණෙනවා කියලා දැන දැනත් ඒත් මුසාවක් නොකිය ලෝකේ රවටන්නේ නැතිව සත්‍යෙහි පිහිටා සිටින්නට පුළුවන් නම් ඒක තමයි සත්‍ය උපපාරමිතා. ඊළඟට ඇත්ත කිව්වොත් ජීවිතයට අන්තරායක් වෙනවා. තමන් පොරොන්දු වෙච්ච විදිහට වැඩ කළොත් ඒ පොරොන්දුව ඉටු කරන්න ගියොත් ජීවිතයටම අන්තරායක් වෙනවා. ඒ බව දැන දැන තේරුම් අරගෙන ජීවිතය නොතකා සත්‍ය මත පිහිටා සිටීම පොරොන්දු ඉටු කරන්නට කැපවීම මුසාවෙන් වැළකී සිටීම සත්‍ය පරමාර්ථ පාරමිතාව හැටියට දක්වනවා. ඉතින් අපේ මහබෝසතාණන් වහන්සේ ගෞතම බෝසතාණන් වහන්සේ පමණක් නෙමේ සියලුම බෝසත්වරු සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කරගෙන අදිෂ්ඨාන කරගෙන ප්‍රතිපත්ති පුරන සියලු මහබෝසත්වරු පරමත්ත පාරමී වශයෙන් තමයි මේ පාරමිතා ධර්ම සම්පාදනය කරන්නේ. එතකොට ඒ අය මුසාවෙන් වැළකීම, සත්‍ය මත පිහිටා සිටීම, පොරොන්දු ඉටු කිරීම කියන මේ காரணවලදී තමන්ගේ ජීවිතය අහිමි වුණත් එය පවා ජීවිතේ පවා පරදුවට තියලා සත්‍ය රකින්නට පොරොන්දු ඉටු කරන්නට ක්‍රියාත්මක වෙනවා. දැන් මේ බඳු ප්‍රවෘත්ති අපේ ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. බෝසත් චරිතාපදානය තුලත් අපට පෙනෙන්නට තියෙනවා. විශේෂයෙන් අපට හමු වෙනවා මහා සුතසෝම ජාතකයේ සුතසෝම රජුරෝ පෝරිසාදයාට වෙන පොරොන්දුව පෝරිසාදයා කියලා කියන්නේ රජ කෙනෙක් ඒ තැනැත්තා අනුක්‍රමයෙන් මිනිමස් කන්නට ඇබ්බැහි වෙනවා. ඒ කියන්නේ ඔහු මාංශයට ප්‍රියයි. යම් අවස්ථාවක අවශේෂ මාංශ නැති අවස්ථාවක අරක් කැමියා රජ්ජුරුවන්ගේ උදහසට ලක් වෙයි කියලා බියෙන් වෙන මාංශයක් හොයාගන්නට නෑ මිනිමස් අරගෙන ඇවිල්ලා උයලා තිබ්බා. රජ්ජුරුවෝ මාංශ අනුභව කරාට පස්සේ රජ්ජුරුවන්ට හැමදාම මස් කන රජ්ජුරුවන්ට මේ මාංශයේ වෙනසක් දැනුණා. විශේෂ රජ්ජුරුවන්ට දිවට ප්‍රිය ගතියක් දැනුණා. ඊට පස්සේ රජ්ජුරුව අරක් කැමියා ගෙන්නලා ඇහුවා මොනවද මේ මාංශ කියලා. ඉතින් මුලදී කියන්න බය වුණා මිනිමස් නිසා. පස්සේ කොහොම හරි නැවත නැවත අහනකොට ඔහු ඇත්ත කිව්වා. ඇත්ත කිව්වට පස්සේ රජ්ජුරුව ඔහු සමග කිවිස ගත්තා. ඊට පස්සේ මට වෙනත් මාංශ එපා, මිනි මස්ම ඕන කියලා. ඉතින් අන්තිමට හොර රහසේ මිනි මස් ගෙනවිත් සකස් කළා. අන්තිමට හොර රහසේ කරන්න බැරි වෙනකොට එලිපිට කරන්න සිද්ධ වුණා. මුලින් මුලින් ඊට පස්සේ බන්ධනාගාරවල සිර කරලා මරණයට නියම වෙච්ච අය මරලා ඒ අයගේ මාංශ උයලා දුන්නා. අන්තිමට එහෙමයි නැති වෙනකොට අනිත් අයත් මරන්න ගත්තා. මේ తত্ত্বය උත්සන්න වෙනකොට රටවැසියෝ රජුට විරුද්ධ වුණා. විරුද්ධ වුණාට පස්සේ රජුරවන්ට තීරණය කරන්න වුණා මිනිමස් කණ එක නවත්තනවද රජකම අතහරිනවද අන්තිමට රජුරෝ තීරණය කළා මිනිමස් කණ එක අතහරින්න බෑ රජකම අතහරිනවා අන්තිමට රජකම අතහැරලා ඒතනත්තා වනගත වෙලා හසු වෙන හසු වෙන මිනිසුන් ඝාතනය කරමින් මිනිමස් කන්නට පටන් ගත්තා. ඉතින් ඒ විදිහට තමයි ඔහු පෝරිසාදයා නමින් ප්‍රකට වුණේ. ඉතින් ඒ තනත්තා එක් අවස්ථාවකදී පුද්ගලයෙක් ඝාතනය කරන්නට පසුපස වේගෙන් හඹාගෙන යනකොට විශාල උලක් කකුලේ ඇනිලා තුවාල ඒ තුවාල වුණාට පස්සේ මේ පෝරිසාදයා ඒ කිට්ටුව තිබිච්ච නුග ගහක් ළඟට ගිහිල්ලා බාරයක් වුණා මගේ මේ තුවාලේ සතියක් ඇතුළත සුව වුණොත් මම මේ මුළු දඹදිවම ඉන්න සියලුම රජවරු ගෙනල්ලා හිස ගසා දාලා මේ නුග ගසේ ඉන්න దేవතාවට බිලි පූජාවක් කරනවා කියලා පොරොන්දු වුණා. පොරොන්දු වෙලා මේ මිනිස්සයා පොරිසාදයා කන්නේ බොන්නේත් නැතිව අර නුග ගහ ළඟට වෙලා හිටියා. ඉතින් නුග ගහ ළඟට වෙලා ඉන්නකොට කෑම බීම නැති වෙනකොට ශරීරයේ ඕජා ගුණය අඩු වෙනවා. ඊළඟට එහෙම ඇවිදින්න නැති වෙනකොට තැලෙන්නේ පොඩි වෙන්නේ නැති වෙනකොට අර තුවාලයට විස බීජ යන ගතිය අඩු වෙනවා. කොහොම හරි සතියක් ඇතුළත මේ තුවාලේ වේලිලා ගියා. ඉතින් ඔහු හිතුවා මේ රුක්සේ ඉන්න රුක්ෂ දේවතාව තමයි මගේ තුවාලේ හොඳ කළේ කියලා. ඊට පස්සේ ඔහු තීරණය කළා දැන් පොරොන්දු වෙච්ච විදිහට මුළු දඹදිවම ඉන්න සියලුම රජවරු ගෙනල්ලා මේ නුග ගහයට බිලි පූජාවක් තියනවා. ඊට පස්සේ ඔහු දක්ෂ රණසූරයෙක්, දක්ෂ රජ කෙනෙක්. ඉතින් ඒ නිසා ඒ තමන් සතු හැකියාව පාවිච්චි කරලා සෑම රාජ්‍යයකම ඉන්න අය අල්ලගෙන අල්ලගෙන ඇවිල්ලා අර නුග ගහේ එල්ලුවා එකවර මරන්නට. ඉතින් අවශේෂ රජවරු සියලු දෙනා අල්ලගෙන ආවා මහබෝසතාණන් වහන්සේ ඒ වන විට මහා සුතසෝම කියන නමින් රාජ්‍ය කරමින් හිටිය සුතසෝම රජුරෝ ලෙහෙසියෙන් අල්ලගන්න බැරි වුණා. නමුත් පෝරිසාදයා උපායක් යෙදුවා රජතුමා උයනට ගියපු අවස්ථාවේ අනිත් සියලු දෙනා මගහරවලා කොහොම හරි අල්ලගන්නට උපායශීලී වුණා. සුතසෝම රජුරුවත් අල්ලගෙන මේ ඩුග ගහ ළඟට අරගෙන ආවා. එතකොට සුතසෝම රජුරෝ මේ විදිහට උයනට යන්න පිටත් වෙනකොට එක්තරා බ්‍රාහ්මණෙක් එතුමාට අතරමඟදී මුණ ගැහුණා. මුණ ගැහිලා ඒ බ්‍රාහ්මණයා කිව්වා මහරජතුමනි මම මේ ඔබතුමාට වටිනා ගාථා තුනක් අරගෙන ආවා මේ ගාථා තුන ඊටාම වටිනවා දහම් කරුණු ඇතුළත් ගාථා තුනක් ඔබතුමාට කියා දෙන්නයි මේ ගාථා තුන අරගෙන ආවේ කියලා. රජුරෝ බොහොම සතුටු වුණා. නමුත් දැන් මේ උයනට යන වෙලාව නිසා මේක අහන්න වෙලාවක් නැහැ. ඊට පස්සේ රජුරෝ රාජපුරුෂයෙකුට නියම කළා මේ බ්‍රාහ්මණයව රජමාලිකාවට එක්කන් ගිහිල්ලා සියලු ආගන්තුක සත්කාර කරන්න මම උයනට ගිහිල්ලා ආපු ගමන් මේ ગાතා අහලා ඔහුට සත්කාර කරන්නම් කියලා පිටත් කළා. ඒකත් දැන් පොරොන්දුවක්. එහෙම පොරොන්දු වෙලා තමයි උයනට ගියේ. උයනේදී අර පෝරිසාධයා තමන් උපායශීලීව සොතසෝම රජුණවම අල්ලගත්තා. අල්ලගෙන අරගෙන ගියා නුග ගහ යටට. දැන් සියලු රජවරු සම්පූර්ණ නිසා දැන් සියලු දෙනාගේ හිස ගසා දාලා බිලි පූජාව කරන්න සැලසුම් කළා. එතනදී සොතසෝම රජුරෝ කියනවා මාව මරන්න එපා. මට පොඩි වෙලාවක් දෙන්න රජමාලිගාවට ගිහිල්ලා එන්න. මොකද මම එනකොට මේ විදිහට බ්‍රාහමණයෙක් මුණ ගැහුණා. මං ඔහු රජමාලිගාවට පිටත් කළා. මං ආපහු ඇවිල්ලා ඔහු කියන ගාථා අහලා මම ඔහුට සත්කාර කරන්නම් කියලා. ඉතින් මම ඔහුට පොරොන්දුවක් වෙලාවා ඒක ඉටු කරලා එනකන් මට කාලය දෙන්න. මම නොයරදීම එනවා. එතකොට පෝරිසාදයා කියනවා මේ මරණයට අල්ලාගෙන ආපු කෙනෙක් මරණයෙන් නිදහස් කරලා රජමාලිගාවට යවුවාම ආයෙ මැරෙන්න එන මිනිහා කවුද? ඒ නිසා ওই වගේ ලාමක කතා කියලා මාව රවට්ටන්න හදන්න එපා. එහෙම නැත්නම් ඔබ හිතුවද රජමාලිගාවට ගිහිල්ලා චතුරංගනී සේනාව අරගෙන ඇවිල්ලා මාව ඝාතනය කරන්න නිසා ඒ වගේ කෛරාටිකකම් වලට මං හසු වෙන්නේ නැහැ කියලා. එතනදී සොතසෝම රජුරෝ සිහිපත් කරනවා මේ පෝරිසාදයා හැටියට දැන් කටයුතු කරන මේ රජ රාජකුමාරයාත් සොතසෝම රාජකුමාරයාත් කුඩා කාලේ එකම තක්ෂලාවේ එකම දිසාපාමොක් ඇදුරුතුමා ළඟ ශිල්ප හදාරපු අය. ඒ අතීත කාලය සිහි කළා. සිහි කරලා සුතසෝම රජුව අහනවා ඔබත් මමත් එකට ශිල්ප හැදෑරුවේ ඔබට මතකයක් තියද කිසිම දවසක මම බොරුවක් කිව්ව බව. මම ඔබව රැවට්ටු බවක් හෝ වෙන කෙනෙක් රැවට්ටු බවක් ඔබට මතකයක් තියද? ඒ නිසා මම මේ රවටන්නට කියන කපටිකමක් නෙමේ. එදත් මම බොරු කිව්වේ නැහැ, අදත් බොරු කියන්නේ නැහැ. ඒ නිසා මගේ වචනය විශ්වාස කරන්න, මාව නිදහස් කරන්න මම මාලිගාවට ගිහිල්ලා අනිවාර්යෙන් මෙතනට එනවා. පස්සේ පෝරිසාදයා කල්පනා කළා ඇත්ත මේ තනත්තා කිසිදාක කලින් එහෙම කවුරුවත් රවට්ටලත් නැහැ බොරුවක් කියලත් නැහැ ඇසුරු කළ පළපුරුද්ද නිසා විශ්වාසයෙන් එහෙනම් ගිහින් එන්න කියලා පිටත්තා. පස්සේ සුතසෝම රජුරුව මාලිගාවට ගිහිල්ලා අර තාපසයාගෙන් අර බ්‍රාහ්මණයාගෙන් අර ગાත අහලා ඒකට කළ යුතු සත්කාරත් කරලා අනික් අතට දැන් මරණය සඳහා ආපහු පිටත් වෙලා. මොකද දැන් හෝරිසාදයට පොරොන්දු වෙලා ගියා මම ආපහු එනවා කියලා. ආපහු එනවා කියලා කරපු පොරොන්දුව ඉටු කළාම අනිවාර්යෙන් Tamanට ජීවිතය අහිමි වෙනවා කියලා හොඳ ආකාරවම දන්නවා. ඒ දැනගත්තා උනත් සුතසෝම රජුරෝ Tamanගේ පොරොන්දුව කඩ කරන්නට හිතුවේ නැහැ. චතුරංගනී සේනාව අරගෙන එන්නට හිතුවේ නැහැ. Taman නැවත රජමාලිගාවට එන්නේ නැහැ. අන් සුදුසු අය විසින් රාජ්‍ය පාලනය කරන්න කියලා අමාත්‍යවරුන්ට දරුවන්ට භාර කරලා සුතසෝම රජුරෝ නික්මුණා සියලු දෙනා එපා කියද්දි වලක්වද්දි හඬා වැළපෙද්දි චතුරංගනී සේනාව තමන් පසුපස එන්න හදද්දි ඉරක් ඇඳලා කිව්වා මගේ වචනය විශ්වාස කරනවා නම් මේ ඉරෙන් මෙහාට කිසි කෙනෙක් එන්න එපා. එහෙම නියෝග කළා රජතුමා හුදකලාවම ගියා පොරිසාදයා ළඟට. ඉතින් පෝරිසාදයා පුදුම වුණා මේ රජුරෝ මරණය දැක දැක Taman දීපු පොරොන්දුව ඉටු කරන්න මෙහෙම ආපු කාරණේ ගැන. ඉතින් එතනදී බොහොම පැහැදිලා එතුමාගෙන් මේ ගැන කරුණු විමසුවා. විමසපු තැනදී රජතුමා කියන්නේ අපේ ජීවිතය බොහොම කෙටි කාලයයි පවතින්නේ. ඒ කෙටි කාලය තුල අපි ප්‍රතිපත්තියක් ඇතුව කටයුතු කරන්න ඕන. අපි මේ පැමිණි ආත්ම භාවය, මනුෂ්‍යාත්ම භාවය, මනසේ උසස් බව රැක ගන්නට ඕන. ඒ මනසේ උස්වස් බව කෙලසෙන විදිහට වෙනසෙන විදිහට අපි කටයුතු කරන එක සුදුසු නෑ. එනිසා තමයි මගේ ජීවිතය ගැන නොතකා මම මගේ ප්‍රතිපත්තිය ගැන සැලකිලිමත් වෙන්නේ කියලා මේ විදිහට දහම් කරුණු කියා දීලා හෝරිසාදයාගේ සිත වෙනස් කරලා දහමට නැඹුරු කරලා අර දඹදිව සියලු රජවරුන්ගේ ජීවිතයත් බේර ගන්නට සුතසෝම රජුව සමත් වුණා. ඉතින් මේ මෙබඳු කතා ප්‍රවෘත්ති වලින් අපට ප්‍රකට වෙනවා මහබෝසත් චරිතය තුල යමක් පොරොන්දු වුනහම තමන්ගේ ජීවිතය විනාශ වුණත් ඒ පොරොන්දුව කඩ නොකර ජීවිතේ පරිත්‍යාග කරන්නට ඒ උතුමන් කැප වෙන හැටි. ඒ නිසා තමයි පරමත්ත පාරමී කියලා කියන්නේ ජීවිත පරිත්‍යාගයෙන් ඒ ගුණය රකින්න නිසා. උතර මහබෝසත්වරු පමණක් නෙමෙයි සත්‍යවාදී අවශේෂ ශ්‍රාවකයෝ මේ විදිහට සමහර වෙලාවට Tamanට ලොකු පාඩුවක් වුණා වුණත් ඒ පාඩුව නොතකා සත්‍ය රකින්නට කැප වෙනවා කටයුතු කරනවා. සංකිච්ඡ රහතන් වහන්සේගේ ශිෂ්‍ය හාමුදුරු නමක් හිටියා අදිමුත්ත කියලා. උන්වහන්සේට කුඩා කාලේ පැවිදි වුණේ වයස අවුරුදු 20ක් පමණ තරුණ වයසටපත් වෙනකොට සංකිච්ඡ හාමුදුරුවෝ කිව්වා දැන් ඔබ වහන්සේගේ වයස උපසම්පදා වෙන්නට සුදුසු වයස ඒ නිසා ගෙදර ගිහිල්ලා මව්පියන්ගෙන් හරියටම අහගෙන එන්න උපන් දිනේ කවද්ද කියලා. එතකොට වයස සම්පූර්ණ මොකද බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥප්තිය මත 20 අවුරුදු සම්පූර්ණ වෙන්නට ඕන උපසම්පදාව සඳහා. ඒ නිසා ගිහින් අහගෙන එන්න කියලා කිව්වා. ඔබ වහන්සේට දැන් අවුරුදු 20ක් සම්පූර්ණද කියලා මව්පියන්ගෙන් අහගෙන ඉන්න. පස්සේ අදිමුත්ත පොඩි හාමුදුරුව පිටත් වෙලා ගියා. එක්තරා වනාන්තරයක් පසු කරගෙන යන්නට ඕන මව්පියන්ගේ නිවසට. ඒ වනාන්තරයේ හරහා යනකොට එහි සිටි සොරමුලකට උන්වහන්සේව හසු වුණා. හසු වෙලා ඒ අය දැන් මේ හාමුදුරුවන්ගෙන් ගන්න දෙයක් නැහැ. හැබැයි මේ හාමුදුරුවෝ වනාන්තරෙන් එළියට ගියාම තමන් පිළිබඳව අනිත් අයට දැනගන්න ලැබුණොත් තමන්ගේ ව්‍යායාමය අසාර්ථක වෙනවා කියන නිසා අර සොරමුලේ ඇතැම්ම අය තීරණය කළා මේ හාමුදුරුවන්ව මරා දාන්නට ඕන කියලා. නමුත් සමහරු කිව්වා මරන්න එපා නිදහස් කරන්න කියලා. මේ හොරුන්ගේ කතා බහ අහගෙන ඉන්නකොට අදිමුත්ත පොඩි හාමුදුරුවන්ට කල්පනා වුණා මම තාම මගේ මහානකමේ කටයුතු සම්පූර්ණ කරගත්තේ නැහැ. තව මම උපසම්පදා වුණෙත් නැහැ. අරහත්ත්වයේ සඳහා පිරිය යුතු ගුණධර්ම මම තාම සම්පූර්ණ කරලත් නැහැ. ඒ නිසා මට ජීවිතේ රැකගත්තොත් මේ ජීවිතේ අරහත්ත්වය සඳහා අවශ්‍ය ගුණධම් ටික සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ නිසා නිකන් අකාලේ මැරෙන්නේ නැතුව උපායශීලීව මේ මොහොතේ ජීවිතේ රැකගත්තොත් හොඳයි කියලා අර හොරුන්ට උපමා කතාවක් කිව්වා. එක්තරා වනාන්තරයක සත්ව ඝාතකයෙක් එහෙම නැත්නම් වැද්දෙක් උගුලක් අටවලා පාවෙක්ව මැරුවා. ඒ 하ව උගලට අහු වෙලා මැරිලා ඉන්නව දැකලා අනිත් සත්තු ඔක්කොම බය වුණා. බය වෙලා ඒ සත්තු ඔක්කොම මේ වනාන්තරේ අතහැරලා දාලා ගියා. මෙහි මොකක් හරි අනතුරක් තියෙනවා. එතකොට අර වැද්දට එතනින් එහාට කිසිම සතෙක් මරා ගන්න ලැබුණේ මේ කාරණේ කියලා අදිමුත්ත පොඩිහාමුදුර අර හොරදෙටුවට කියනවා කිසිම ධනයක් නැති කිසිම ප්‍රතිලාභයක් නැති මේ පැවිද්දෙක්ව මේ වනාන්තරයේදී ඝාතනය කළොත් එහෙම ඒකේ මුළු අහල ගම් සියල්ලෙහිම ප්‍රසිද්ධ වෙනවා මේ වනාන්තරයේ මැද්දෙන් කිසිවක් නැති ධනෙ නැති භික්ෂුවකටවත් ගමන් කරන්න ඉඩක් නැහැ හොරු අල්ලගෙන ඝාතනය කරනවා කියලා එහෙම ආරංචියක් ගියොත් මේ පාරෙන් කවුරුවත් එන්නේ නැහැ එතකොට නුඹලාට කිසිදු කෙනෙකුගෙන් ධනය ගන්නට විදිහක් නැහැ. ඒ නිසා මාව ඝාතනය කළොත් ඒ බඳු පාඩුවක් ඔබට සිද්ධ වෙනවා. ඒ නිසා මාව අතහරින්නට කියලා යෝජනා කළා. ඉතින් හොරදටුව කල්පනා කළා මේ කතාවේ ඇත්තක් තියෙනවා. හැබැයි මේ භික්ෂුව ගිහිල්ලා අනිත් අයට කිව්වොත් ඒක නපුරක් කියලා උන්වහන්සේගේ නමත් අහගෙන යන්නේ කොහෙද කියලා අහගෙන සියලු තොරතුරු අහගෙන හැබැයි කිසිවෙකුට අපි ගැන කියන්න එපා කියලා පොරොන්දු කරවගෙන උන්වහන්සේ පිටත් කරා. ඊට පස්සේ අදිමුත්ත පොඩි හාමුදුරුව මව්පියන්ගේ නිවසට ගිහිල්ලා තමන්ගේ කටයුත්ත කරගෙන කියන්නේ වයස පිළිබඳව අහගෙන ආවා. හැබැයි උන්වහන්සේ දැනගත්තා අම්මයි තාත්තයි සහෝදරයයි සහෝදරියයි දැන් තව ටික වෙලාවකින් මේ පාරෙම අනික් අතට එනවා. එහෙම දැන දැනත් උන්වහන්සේ වචනයක්වත් කිව්වේ නැහැ මේ සොර කණ්ඩායම ගැන. මොකද උන්වහන්සේ පොරොන්දුවක් වෙලා ආවා එහෙම කියන්නේ නැහැ කියලා. උන්වහන්සේ නික්ම ගියා ටික වෙලාවකින් අම්මයි තාත්තයි සහෝදරයයි සහෝදරියයි මේ මාර්ගය යනකොට පොරු අල්ලගත්තා. අල්ලගෙන බඩු මුට්ටු පැහැරගෙන ඝාතනය කරන්න හදනකොට අර අම්මා කෑ ගැහුවා අනේ අපේ පොඩි හාමුදුරුව අපේ අදිමුත්ත හාමුදුරුවෝ මේක දැන දැනම මේ පාරෙන් ඇවිල්ලා මේක දැන දැනම අපිට මේක කිව්වේ නෑනේ කියලා ඒ අම්මා ෂෝකෙන් කෑ ගැහුවා. ඒ කෑ ගහනකොට අර හාමුදුරුවෝ ගැන කිව්ව නිසා පොරනායකයා ඇහුවා මේ ඒ ආපු හාමුදුරුවෝ නුඹලගේ කවුද කියලා. ඒ අපේ පුතා කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ අර හොරදටුවට පුදුම හිතුණා මේ හාමුදුරුවෝ තමන්ගේ අම්මට තමන්ගේ තාත්තටවත් මේ සත්‍ය නොකිව්වේ මේ හොරමුල ගැන පණිවිඩය කිව්වේ නැත්තේ ඇයි මේ අයට පොරොන්දු වෙලා ගියා ඒක කාටවත් කියන්නේ නැහැ කියලා. ඒතර කාටවත් කියන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා ගියාට ඒ පොරොන්දුව ඉටු කිරීමේදී තමන්ගේ මව්පියන් පවා තමන්ට අහිමි වෙනවා. නමුත් ඒ සියල්ල අහිමි වුණත් සත්‍යවාදීව උන්වහන්සේ ඒක නොකිය සිටීම මොනතරම් උසස් උදාර ගුණයක්ද පැවිද්දෙකුගේ කියලා අර හොර දෙටුවා මේ හාමුදුරුව ගැන අතිශයින්ම පැහැදුන. පැහැදිලා ඒ පැහැදීම නිසාම අර අම්මයි තාත්තයි සහෝදරයයි සහෝදරියයි පැහැරගත්තු බඩු මුට්ටු තාපහු දීලා ඒ අය ජීවිතයත් ආරක්ෂා කරලා නැවත පිටත් කරලා මේ සොර දෙට්ටුව අර හාමුදුරුව ගැන ඇතිවෙච්ච ප්‍රසාදය නිසා තමන්ගේ හොර කණ්ඩායමේ හිටපු 500ක් දෙනා අරගෙන ගිහිල්ලා අර අදිමුත්ත පොඩි හාමුදුරුවෝ ළඟ පැවිදි වුණා. ඉතින් පස්සේ කාලෙක අදිමුත්ත හාමුදුරුවෝ භාවනා කරලා අරහත්ත්වයටපත් වුණා. අර සොරමුලටත් නිවන් අවබෝධ කරන්නට අවස්ථාව ලැබුණා. ඉතින් මෙන්න මේ විදිහට බොහෝ දෙනාට යහපත කරන්නට වගේම තමන්ට තමන්ගේ ජීවිතේ නැති වුණත් අංග ප්‍රත්‍යංග නැති වුණත් ඒ වගේම තමන්ගේ ඥාති, ධන, සම්පත් මේ සියල්ල අහිමි වුණත් මහා පුරුෂයන් සත්‍ය පාරමිතාවෙහි පිහිටා සිටිනවා. යම් අවස්ථාවක පොරොන්දු වෙනම වගේම ඒ පොරොන්දුව ඉටු කළ යුතු අවස්ථාවේ මොනතරම් බැරෑරුම් තත්වයක් උද්ගත වුණත් ඒ Tamanට සිද්ධ වෙන පාඩුව හානිය පීඩාව දරාගෙන ඒ සත්‍ය සත්‍ය තුල පිහිටා සිටීම පොරොන්දුව මත පිහිටා සිටීම සත්‍ය පාරමිතාවේ දෙවන අංගයයි පළවෙනි අංගය තමයි මුසාවාදයෙන් වැළකීම කියන්නේ වාග් දුෂ්චරිතයෙන් වැළකීම වශයෙන් සත්‍යෙහි පිහිටා සිටීම මේ දෙවැනි කාරණය තමයි පොරොන්දු කඩ නොකිරීම වශයෙන් කොතෙක් Tamanට පාඩු වුණත් වෙච්ච පොරොන්දුව ඉටු කිරීම වශයෙන් සත්‍යෙහි පිහිටා සිටීම තුන්වෙනි කාරණය තමයි ආත්මාර්ථයේ පරාර්ථයේ උදෙසා සත්‍ය ප්‍රකාශ කිරීම සත්‍ය මතු කිරීම ආත්ම අර්ථයයි කියලා කියන්නේ ආත්ම ලාභය නෙමෙයි දැන් මෙතනදී අපිට පේනවා අර අදිමුත්ත පොඩි හාමුදුරුවන්ට ආත්ම ලාභය ගැන කල්පනා කළා නම් අම්මා තාත්තගේ ජීවිතේ රැකගන්න එක තමයි වැදගත් වෙන්නේ. හැබැයි ආත්ම අර්ථය කියලා කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. අද හුඟක් වෙලාවට සමාජයේ අපිට පේන්නේ ආත්මාර්ථකාමී පුද්ගලයා කියලා හුඟා පහත් කොට සලකන්නේ මිනිස්සු ආත්ම අර්ථය දැනගෙන එතනට යොමු වෙලා නෙමේ අද සමාජයේ බහුලව ඉන්නේ ආත්ම ලාභකාමී. ඒ ආත්ම ලාභකාමීන් තමයි අද ආත්මාර්ථකාමීන් හැටියට හඳුන්වන්නේ. ආත්ම අර්ථයයි කියන්නේ ඊට වඩා උසස් දෙයක්. අපේ ජීවිතවල කොයිතරම් ලාභ සත්කාර ලැබුණා වුණත් සම්පත් තිබුණා වුණත් ඒන් අර්ථයක් වෙන්නටත් පුළුවන් අනර්ථයක් වෙන්නටත් ඒ නිසා මනුෂ්‍ය ජීවිතයේ අර්ථය කියලා කියන්නේ මනුෂ්‍ය මනසින් උසස් බව. ඒ මනසේ උසස් බව රැක ගන්න නම් අකුසලයෙන් වළකින්නට ඕන, කුසල් වඩන්නට ඕන, ප්‍රඥාවෙන් සිත පිරිසිදු කරන්න ඕන. ඔය වැඩ තුනෙන් තමයි මනස උසස් වෙන්නේ. මනස උසස් වුණොත්, මනසේ උසස් බව රැකුණොත් තමයි ආත්ම අර්ථය සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් ලාභ සත්කාර රැකෙන්නට පුළුවන් අවශ්‍යතා සපුරා ගන්නට පුළුවන් සිතෙන් ගිට්ටු කර ගන්නට පුළුවන් සැප විඳින්නට පුළුවන් හැබැයි manussත්වයෙන් පිරිහුනොත් ඒ තැනත්තා දුගතිය උපදිනවා එය Tamanට සිද්ධ වෙන්නා වූ ලොකුම අනර්ථයක් ඒ නිසා ආත්ම අර්ථය යනු ආත්ම ලාභය නොවේ ඒ ආත්ම අර්ථය සලකන්නා වූ තැනැත්තා Tamanගේ අර්ථය සඳහා Tamanගේ ප්‍රතිපදාව විනාශ නොකර ගැනීම සඳහා මුසාවෙන් වළකිනවා. අර මුලින් අපි කිව්වේ බොරුවෙන් වැළකී සිටින්නට මුසාවෙන් වාග්දුෂ්චරිතයෙන් වළකින්නට සත්‍යවාදී ඒ වගේම මෙතන ආත්ම අර්ථය තමන්ගේ ප්‍රතිපදාව තමන්ගේ ගුණය තමන්ගේ නිර්වාණගාමිනී මාර්ගය තමන්ගේ මනස පරිහානියටපත් නොවෙන්නට සත්‍යෙහි පිහිටා සිටිනවා කොතෙක් අලාභයක් සිද්ධ වුණා. ඒක අලාභයක් හැටියට ගන්නෙ නෑ අර ආත්ම ලාභයට ගිජු පුද්ගලයා තමයි මොන බොරුව කියලා හරි මොන වංචාව කරලා හරි Tamanට ලැබෙන ලාභය රැක ගන්නට උත්සාහ ආත්ම අර්ථය කැමති වෙන තැනැත්තා ඒ මනසේ ගුණය ප්‍රතිපදාව Tamanගේ ඉලක්කය සඳහා අර්ථය රැක ගන්නට ජීවිතේ උනත් පරදුවට තබන්නට කටයුතු කරනවා ඒක තමයි සත්‍ය පාරමිතාවේ තුන්වැනි අංගය ආත්මාර්ථ පරාර්ථය උදෙසා සත්‍ය පාවිච්චි කිරීම දැන් මේ සම්බන්ධව කතා කරනකොට අපට හාරිත ජාතකයේ අපේ මහබෝසතාණන් වහන්සේ හාරිත කියන තාපසයා ඒ කියන්නේ 80 කෝටියක් ධනය ඇති පවුලක ඉපදිලා මව්පියන්ගේ ඇවෑමෙන් Tamante මහත් වූ ධනස්කන්ධය ලැබෙනවා මහබෝසතාණන් වහන්සේ තරුණ වියේදීම ඒ සමස්ත ධනය පරිත්‍යාග කරලා හිමාලය වනයේට ගිහිල්ලා පැවිදි වෙලා සතියක් ඇතුළත සාංශාරික හුරු පුරුද්දත් එක්ක අෂ්ට සමාපatti පංචාභිඥා උපදවා ගන්නවා. උපදවාගෙන දීර්ඝ කාලයක් හිමාලයේ තවුස්තම් පුරලා ලුණු ඇඹුල් සොයාගෙන එහෙම නැත්නම් කයට අවශ්‍ය අවශේෂ ආහාර පාන සොයාගෙන නගරයට වැඩම කරනවා. ඒ නගරයට වැඩම කරලා පිණුසිඟා වඩිනකොට රජතුමා දකිනවා මේ තාපසයව දැකලා අතිශයින් ප්‍රසාදයටපත් වෙලා රජමාලිගාවට වැඩම කරවගෙන ගිහිලා රාජභෝජනය උන්වහන්සේට පිළිගන්නවා. පිළිගන්නලා ආගිය තොරතුරු අහනවා කොහෙද මේ වඩින්නේ කියලා හිමාලය වනපෙදෙසෙහි ඉන්නේ ටික කාලයක් මේ මහජනයා ඇසුරේ ඉන්නට අපේක්ෂා කරනවා කියලා කිව්වා ඊට පස්සේ කොහෙද ඉන්න බලාපොරොත්තු වෙන්නේ කියලා කිව්වා වස්රසන්නට සුදුසු තැනක් ලැබුණොත් එහි ඉන්නවා කියලා කිව්වා පස්සේ රජතුමා බොහොම ප්‍රසාදයටපත් වෙලා උයනේ උන්වහන්සේට වැඩ ඉන්නට යෝග්‍ය විදිහට කුටියක් හදලා උන්වහන්සේ වඩා හිඳවලා උයන් පල්ලාට කිව්වා මේ තාපසතුමා ගැන සියලුම අවශ්‍ය දේවල් සොයලා බලන්න කියලා උන්වහන්සේට ආරාධනා කළා දිනපතාම රජමාලිගාවට දාණයට වඩින්න. ඒතර දැන් තාපසතුමා උයනේ කුටියේ වැඩ ඉන්නවා. දිනපතාම දහවල් වෙනකොට ආකාසයෙන්ම ඒ කියන්නේ 이르දියෙන්ම වඩිනවා රජතුමාගේ මාලිගාවට. ඉතින් මේ විදිහට අවුරුදු 12ක් මුළුල්ලේ අර රජුරුවන්ගේ ආරාධනාව පරිදි අර උයනේ වැඩ හිටියා. එක්තරා අවස්ථාවක රජුගේ ප්‍රත්‍යන්ත දේශයක කැරලි කෝලාහල තත්වයක් මතුවලා රජුට සිද්ධ වුණා ඒ කැරල්ල මැඩ පවත්වන්නට සේනාව අරගෙන යන්න. එතනදී රජුරෝ තමන්ගේ දේවියටත් අවශේෂ පිරිසටත් කිව්වා තාපසතුමාගේ අවශ්‍යතා සොයලා බලලා සියල්ල ඉටු කරන්නට ඕන දාන ටික දෙන්න ඕන. මොකද රජුරෝ ඒ තරම් මේ තාපසතුමා ගැන පැහැදිලා හිටියා. ඉතින් දේවියත් අර විදිහට සියලු කටයුතු සම්පාදනය කරලා දිනපතාම දානේ පූජා කළා. එක දවසක් දේවිය දාන ටික සකස් කරලා බලා හිටිය තාපසතුමා ටිකක් ප්‍රමාදයි. ඒ නිසා ටිකක් සුළං වදින්න සැහැල්ලු සලුවක් පෙරවාගෙන අර සීමැදුරු කවුළුව ළඟ ටිකක් හාන්සි වෙලා ඇලවෙලා හිටියා. එතකොට තාපසතුමා 이르දීන් එතනට වැඩම කළා. තාපසතුමා වැඩියා කියලා දැක්ක ගමන් ඉක්මනින්ම කලබල වෙලා නැගිට්ටා. අර ඇඟේ දවටාගෙන හිටපු සලුව බිම වැටුණා. ඉතින් ඒ අවස්ථාවේදී අර දේවියගේ නිර්වත් ශරීරය මේ තාපසතුමා දකිනවා. ඒ දැකපු ගමන් තාපසතුමාට අර දීර්ඝ කාලයක් භාවනා කරලා ධානය උපදවාගෙන යටපත් කරගෙන හිටපු රාගය සැනකින් මතුවෙනවා. ඒ මතුණාට පස්සේ තාපසතුමා එකවරම ගිහිල්ලා අර දේවියගේ අතින් අල්ලගන්නවා. අල්ලගත්තට පස්සේ අනිත් අයත් එතනින් නික්මුණා. ඊට පස්සේ ඒ දෙදෙනා එතනින් එහාට දිගින් දිගට දිගින් දිගටම දැන් දිනපතාම දන් වළඳන්නට එනවා අඹසමියන් හැටියට හැසිරෙනවා. මේ විදිහට ටික කාලයක් ගත වෙනකොට මේ කතාව මුළු නගරේම ආරංචි වුණා. හැමදෙනාම දැනගත්තා. දැන් රජතුමා අර ප්‍රත්‍යන්ත ජනපදයේ අර යුද්ධය නිමා කරලා නගරයට පැමිණෙනකොට හැම තැනින්ම ආරංචි වුණා රජබිසව තාපසතුමත් එක්කලා එකතු වෙලයි කියලා. නමුත් රජුරෝ මේක පිළිගත්තේ නැහැ. මොකද රජතුමා තරම්ම තාපසතුමා ගැන විශ්වාස කරනවා. ඊට පස්සේ රජතුමා රජ මාලිගාවට ඇවිල්ලා දේවියගෙන් ඇහුවා මේ කතාව ඇත්තද කියලා. එතකොට දේවියක් කිව්වා ඔව් ඒ කතාව ඇත්තයි කියලා. නමුත් දේවිය කිව්වත් රජුරෝ මේක පිළිගත්තේ නැහැ. පිළිගන්නේ නැතුව උයනට ගිහිල්ලා තාපසතුමාගෙන් ඇහුවා මෙහෙම කතන්දරයක් පැතිරෙනවා ස්වාමීනි මේ කතාව ඇත්තද දැන් තාපසතුමා රජතුමාගේ ස්වභාවය හොඳටම දන්නවා මේ කවුරු කිව්වත් රජ්ජුරෝ තාපසතුමා ගැන සැක කරන්නේ නැහැ කියලා හොඳටම දන්නවා ඒ නිසා ඒ අවස්ථාවේ තාපසතුමා කිව්වා නම් එහෙම නෑ නෑ එහෙම දෙයක් වුන්නේ ඔය බොරුවක් කියන්නේ කියලා කිව්වා නම් රජ්ජුරෝ ඒක කිසිදු සැකයක් නැතුව පිළිගන්නවා ඒකත් තාපසතුමා දන්නවා හැබැයි එහෙම නෑ එහෙම දෙයක් උනේ නැහැ කියලා පහසුවෙන්ම කියන්නට පුළුවන්කම තියෙද්දි තාපසතුමා කිව්ව රජතුමනි ඒ කතාව ඇත්තයි කියලා තමන්ගේ වරද පිළිගත්තා. ඊට පස්සේ රජුරෝ පුදුම වුණා මේ තරම් දීර්ඝ කාලයක් තවුස්දම් පුරපු ඔබ වහන්සේට ඇයිද හැඟීම් පාලනය කරගන්න බැරි වුනේ. ඊට පස්සේ තාපසතුමා කිව්වා රජතුමනි නොසුදුසු තැනක වාසය කරන්නට පැමිණීමේ ආදීනවයයි සිද්ධ වුනේ. නුසුදුසු පුද්ගලයන් ඇසුරු කිරීමේ අනර්ථයයි සිද්ධ වුනේ. ඒ නිසා තවුසන්ට මේ මහජනයා ගැවසෙන තැන, ස්ත්‍රීන් ගැවසෙන තැන වාසය යෝග්‍ය නැහැ. ඒ අයෝග්‍ය තැන වාසය කරන්නට පැමිණීමේ නපුර මගේ ධානය පිරිහෙන්නට හේතුණයි කියලා Tamanගේ වරද පිළිගෙන යලි ධාන උපදවාගෙන රජ්ජුරුව එපා කියද්දි වලක්වද්දිම ආපහු 이르දි බලයෙන්ම හිමාලයට වැඩම කරා එතකොට මෙන්න මේ විදිහට තමන්ට සිද්ධ වෙන අපකීර්තිය, තමන්ට සිද්ධ වෙන පාඩුව එක බොරුවක් කිව්ව ගමන් වලක්වා ගන්නට පුළුවන්කම තිබුණා වුණත් ආත්ම අර්ථය ගැන සැලකිලිමත් වෙන සත්පුරුෂයෝ තමන්ගේ ප්‍රතිපදාව, තමන්ගේ ගුණය නසා ගන්නේ නැතිව ඒ ගුණය රැකගෙන තමන්ට ලැබෙන ලාභය අහෝසි වුණත් අපකීර්තියක් පමුණුණත් සත්‍ය රකින්නට කැප වෙලා කටයුතු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම පරාර්ථය කියලා කියන්නේ අනුන්ට යහපතක් කළ යුතු තැනදී සත්‍ය කතා කරන. අනුන්ට සිද්ධ වෙන අයහපත වළක්වන්න සත්‍ය කතා කරන. විශේෂයෙන් අනිත් අය වෙනුවෙන් සාක්ෂි දෙන්නට වෙන තැනදී ඇතැම් වෙලාවට හිමියා අහිමියා කරන්නට අහිමියා හිමියා කරන්නට අනුන්ට බොරු සාක්ෂි දීම් ආදී සමාජයේ බොහෝ අවස්ථාවලදී සිද්ධ වෙනවා. අන්‍ය ආගම්වල පවා ඒ බොරු සාක්ෂි දීම බරපතල අපරාධයක් හැටියට සලකන්නේ ඇයිද? එයින් අනුන්ට මහත් වූ අලාභයක් අනර්ථයක් සිද්ධ වෙන්නේ. ඒතකොට සත්‍යවාදී පුද්ගලයා සත්‍ය පාරමිතා පුරන තැනැත්තා හැම විටම අනුන්ට සිද්ධ වෙන යහපත සුරක්ෂිත කරන්නට සත්‍ය පාවිච්චි කරනවා. අනුන්ට සිද්ධ වෙන අයහපත වළක්වන්නට සත්‍ය පාවිච්චි කරනවා. අනුන්ට ලැබිය යුතු දේ ලබා දෙන්නට සත්‍ය පාවිච්චි කරනවා. මේ විදිහට අර අර්ථය සඳහා ඒ තැනත්තා හැම විටම සත්‍ය මතු කොට කතා කරන්නට වෑයම් කරනවා. එතකොට මේ ගුණාංග තුන තමයි සත්‍ය පාරමිතාවේ ප්‍රධාන වෙන්නේ. පළමු අංගය තමයි වාග් දුෂ්චරිතයෙන් වැළකීම් වශයෙන් සත්‍ය භාවිතය දෙවැනි කාරණය තමයි පොරොන්දු කඩ නොකිරීම වශයෙන් සත්‍යෙහි පිහිටා සිටීම තුන්වෙනි කාරණය ආත්මාර්ථය පරාර්ථය ආරක්ෂා කිරීම සඳහා සත්‍යෙහි පිහිටා කටයුතු කිරීම. මෙසේ කටයුතු කරන උතුමන් බාහිර භෞතික සම්පත් අහිමි වුණත් පොරොන්දු කඩනකොට බොරු නොකොට සත්‍යෙහි පිහිටා සිටින්නට සමත් වෙනවා එය සත්‍ය පාරමිතාව හැටියට හඳුන්වනවා. ඒ වගේම තමන්ගේ අංග ප්‍රත්‍යංග අහිමි වුණත් තමන්ගේ අංග ප්‍රත්‍යංග වලට හානි පැමුණුණා වුණත් එබඳු අවස්ථාවේදීත් බොරු නොකිය පොරොන්දු කඩනකොට සත්‍යෙහි පිහිටා සිටින්නට සමත් වෙනවා නම් එය සත්‍ය උපපාරමිතාව හැටියට හැඳින්වෙනවා. ඒ වගේම තමගේ ජීවිතයට හානි වුණත් එය දරාගෙන ජීවිත පරිත්‍යාගයෙන් බොරු නොකිය පොරොන්දු කඩනකොට සත්‍යෙහි පිහිටා සිටින්නට සමත් වෙනවා නම් එය සත්‍ය පරමාර්ථ පාරමිතාව හැටියට හැඳින්වෙනවා. යමෙක් සත්‍යවාදීද ඒ තැනැත්තා ලෝකේ ගෞරවයට පාත්‍ර වෙනවා, බුහුමානයට පාත්‍ර වෙනවා. ඒ තැනැත්තා අන් අය විසින් විශ්වාස කරනවා, පිළිගන්නවා. අපේ මහබෝසතාණන් වහන්සේ විවරණ ගත්තු තැන ඉඳලා කිසිම අවස්ථාවක අනුන්ට අනර්ථයක් වෙන මුසාවක් ප්‍රකාශ කරලා නැහැ. ඒ කියන්නේ සමහර අවස්ථාවල අන් අයගේ අර්ථය පිණිස සිදු නොවුණු දේවල් වුණා කියලා ඇතැම් විට ඒ බඳු ප්‍රකාශන කෙරෙන්නට පුළුවන් අන් අයගේ යහපත පිණිස. එතකොට එතෙන්දී බොරු කීම නෙමෙයි අනුන් රැවටීම නෙමෙයි අනුන්ගේ යහපත සැලසීම සඳහා උපාය මාර්ගයක් හැටියට බෝසත්වරයෙක් අතින් ඉබඳු දෙයක් සිද්ධ වෙන්නට පුළුවන් නමුත් කවර අවස්ථාවකත් අනුන්ට අලාභයක් අනුන්ට අනර්ථයක් සිද්ධ කරන්නට ඉබඳු මුසාවක් ප්‍රකාශ කරන්නේ නැහැ විවරණ ගත්තු තැන ඉඳලා ඉතින් ඒ ගුණය නිසා තමයි ඒ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා දේශනා කරන සද්ධර්මය දෙවි මිනිසුන් සහිත සියලු ලෝක සත්වයා විසින් පිළිගන්නේ උන්වහන්සේට અભීත සිංහනාද කරන්නට පුළුවන් වෙන්නේ ඒ වගේම කෝටි ලක්ෂයක් සක්වල මුළුල්ලේ ඒ තථාගතයන් වහන්සේගේ ආඥා බලය පතුරවන්නට පුළුවන් වෙන්නේ ඒ සත්‍යවාදී භවෙහි ශක්තියයි ඒ වගේම තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ බොහෝ කාලයක් දෙවි මිනිසුන් උන්වහන්සේ දේශනා කළ වචනය ඒ ආකාරයෙන්ම පිළිගෙන විශ්වාස කොට ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නේ උන්වහන්සේ සසරේ ජීවිත පරිත්‍යාගයෙන් පුරන ලද සත්‍ය පාරමිතාවේ අනුහස් බලය නිසායි. ඒ නිසා සත්‍යවාදී බව මේ ලෝක වශයෙන් ගෞරවයට පාත්‍ර වෙන්න, කීර්තිය ලබන්නට, විශ්වාසය දිනා ගන්නට, පරිවාර සම්පත් ඇති කරන්නට, ලාභ සත්කාර ප්‍රශංසා ගොඩනැගෙන්නට හේතු වෙන ධර්මයක්. මේ ජීවිතයේම අප්‍රමාණ සම්පත් ලබන්නට හේතු වෙනවා. ඒ වගේම සාංශාරික වශයෙන් සුගතිය උපදින්නට, ඒ වගේම අන් අයට ප්‍රිය වෙන්නට, විශ්වාස කළ යුතු කතා ඇති කෙනෙක් වෙන්න, ඇදහිය යුතු කතා ඇති කෙනෙක් වෙන්නට, පරිවාරය ආඩ්‍ය වෙන්නට, අන් අය කීකරු වෙන්නට, අන් අය Tamanට අවනත වෙන්නට, Tamanගේ ප්‍රකාශනය අන් බොහෝ දෙනා අතර දිගු කලක් ස්ථාවරව පවත්වන්නට හේතු වෙන සුවිශේෂ ගුණාංගයක් තමයි සත්‍ය පාරමිතාව. ඒ නිසා සත්‍ය වචන කතා කිරීම, මුසාවෙන් වැළකීම සීලයේම අංගයක් වුණත් එය වෙන්කොට පාරමිතා ධර්මයක් හැටියට නිර්වාණ අවබෝධය සඳහා අවශ්‍ය සුවිශේෂ ගුණයක් හැටියට වෙන්කොට දක්වා තියෙන්නේ මෙතරම්ම සුවිශේෂ බලයක් සත්‍යවාදී භවෙහි පවතින නිසායි. ඉතින් මේ කරුණ සිහියේ නුවණේ පවත්වාගෙන සිහි නුවණින් විමසා බලමින් තම තමන්ගේ ජීවිතවලත් මේ අංග තුන හැකි පමණින් සම්පාදනය කරගන්න.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 කුමාරි මහත්මිය GKT ගුණසේකර මහතා දුලානි සෙව්වන්දි ගුණසේකර දියණිය සහ සුරංග ප්‍රේමරත්න පුතණුවන් විසිනි පින්කමේ ප්‍රධාන ආරම්භුණ 2023 ජූනි මාස 24 වෙනි දිනට යෙදෙන 32 වෙනි විවාහ සංවත්සරය නිමිති කොටගෙන හේමා කුමාරි මහත්මියටත් ගුණසේකර මහත්මයාටත් ආශිර්වාද ලබා ගැනීම සහ ධර්මාවබෝධය ධර්මඥානෙ දියුණු කර ගැනීම ඒ වගේම හේමා කුමාරි මහත්මියගේ පියාණන් වන මීට වසර 22කට ඉහතදී මේ පරිලෝ යන්නට යෙදුණු යටියන්තොට ඒ.ඩබ්ලිව් සිරිවර්ධන පියාණන් ඒ වගේම මෑණියන් වන වසර 14කට ඉහතදී මිය පරලෝ යන්නට ඉදුණු M.W. පොඩිහාමිනේ මෞතුමියට නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කිරීම ඒ වගේම ගුණසේකර මහත්මයාගේ පියාණන් වන මීට වසර 36කට ඉහතදී මිය පරලෝ යන්නට ඉදුණු G.K. ගුණසේකර මුදලාලි මහත්මයාට සහ මෑණියන් වන මීට වසර 10කට ඉහතදී මිය පරලෝ යන්ට දුණු ADK ඩිංගිරි මැණිකේ මෞතුමියට නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කිරීම අපවත් වී වදාළ රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ස්වාමින් වහන්සේලාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම දේශකයන්න් වහන්සේට සියස කාර්ය මණ්ඩලයට ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම ආශිර්වාද කරමින් පවුලේ සැමට මේ දියණිය පුතණුවන් ඇතුළු සියලු දෙනාට ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන මේ යහපත් අරමුණු පෙරදරි කොටගෙන හැම දිනාටම දහම් අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය මහ පිංකමක් ඒ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන මහ පිංකමක් ධර්ම පරිස්කාරාදී පූජා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 ඒ වගේම මහත්මයාගේත් මහත්මියගේත් දෙපාර්ශ්වයේම මිය පරලෝකී ආදරණීය මව්පියන් ඇතුළු පරම්පරාවල මිය ගිය සියලු ඥාතීන් අපවත් වේවදාල අතිගෞරවනීය මහා සංඝරත්නය මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්නේ ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර පායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවි සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද තිස් දෙවැනි විවාහ සංවත්සරයේ සමරන WP හේමා කුමාරි මහත්මියටත් GKT ගුණසේකර මහත්මයාටත් දුලානි සෙව්වන්දී ගුණසේකර දියණිය සුරංග ප්‍රේමරත්න පුතණුවන් ඇතුළු හැම දිනාටම මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලෝපද්‍රව වෙත්නම් මේ සියල්ලක් දුර වේවා ආයුරාෝග්‍ය භාග්ය ආදී සම්පත් වර්ධනයේ වේවා හැමදෙනාගේම සම්‍යක් ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් වේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැමදෙනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි හැමදෙනාටම තෙරුවන් සරණයි